හොඳටම පිරිසිදු වීමේ මාර්ගය හෙවත් පාර. ඒ කරුණු හතක් තියෙනවා සප්ත විසුද්ධීන් කියලා. සප්ත කිව්වේ හතට. සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි, සංකා විතරණ විසුද්ධි, මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධි, ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධි හා ඥාන දර්ශන විසුද්ධි වශයෙන්. එයින් අපි මේ වෙනකොට විසුද්ධීන් තුනක් දේශනා කරලා තියෙනවා ධර්ම දේශනා රාශියකින්. ඒ සීල විසුද්ධිය පිළිබඳව, ඒ වගේම චිත්ත විසුද්ධිය පිළිබඳව, ඒ වගේම ධිට්ඨි විසුද්ධිය පිළිබඳව. සීලයෙන් කෙරුවේ කුච්චලය සංවර කළා. කයයි වචනේ. කයයි වචනේ සංවර කරලා චිත්ත විසුද්ධිය තුළින් සිත සංවර කළා. සිත සමාධිගත කරා. සිතේ කර්මණක රඳවන්නට පුහුණු කළා. වික්ෂිප්ත වෙන සිත එක්තැන් කළා. දික්ටි විසුද්ධියෙන් කලේ මේ සත්‍යා පුච්චලයා එහෙම නැත්නම් ජීවයක් කෙනෙක් හැටියට වැරදි දික්තියක පැටලිලා තියෙන මනස ඒ ස්වභාවයෙන් අපි නිදහස් කළා දික්ටි විසුද්ධිය තුලින්. දික්ටි කියන්නේ දකිනම. විසුද්ධි සුද්ධ පිරිසිදු වීම, විසුද්ධි වඩාත්ම පිරිසිදුව දකිනවා. ත්‍රේ පිළිබඳව දේශනා රාශියක් සිද්ධ කළා. තියෙන්නෙම ලෝකයේ විශ්වයේ පවතින්නෙම නාම රූප දෙකක් කියන කාරණය. ඒ තමයි සිත හා සිතුවිලි වලට බෙදලා පෙන්නවා. අනිත් සියලුම දේවල් සතර මහා ධාතු වේවත් සුද්දාෂ්ටක කලාප හැටියට අපි බෙදලා වෙන් කරලා පෙන්වනවා. යම් කිසි කෙනෙක් ඒ ආකාරයෙන් අනුපිළිවෙලින් අනුගමනය කරගෙන ආවනම් සීල විසුද්ධිය සම්පූර්ණ කරලා චිත්ත විසුද්ධිය සම්පූර්ණ කරගෙන ධිට්ඨි විසුද්ධිය සම්පූර්ණ කරගෙන අපි දැන් මේ වෙනකොට දේශනා කරන්නේ කාංකා විතරණ විසුද්ධි. කාංකා කියන්නේ සැකය. සැකය විමතිය විචිකිච්ඡාව. ඒක විසුද්ධ කරගන්න ඕනේ. ඒක සුද්ධ කරගන්න ඕනේ. වඩාත්ම පිරිසිදු කරගන්නට ඕනේ. මොකද අපට පෙර භවය පිළිබඳව සැක තියෙනවා. පෙර භවයේ හිටියේ මමමද? මම නෙමෙයිද? කවුරු වෙලා හිටියද? කොහොම හිටියද? කවුරු වෙලා කවුරු වුණාද? ඒ පිළිබඳව සැකයක් තියෙනවා. ඒ වගේම වර්තමානයේ මමමද? මම නෙමෙයිද? කොහොම වෙනවද? කවුරු වෙලා කොහොම වෙයිද? කෙසේ වෙන්නේ? මේ සත්‍යයක් කොහින්දලා ආවද? මේ සත්‍ය කොහෙ යන්නේද? වර්තමානයේ පිළිබඳව සැක තියෙනවා. අනාගතයේ පිළිබඳව සැක තියෙනවා. අනාගතයේ මමමද? මම නෙමෙයිද? කවුරු වෙයිද? කොහොම වෙයිද? කවුරු වෙලා කොහොම වෙයිද? කියන කරුණු කාරණා පිළිබඳව සැක සංකා තියෙනවා. අපි ධිට්ඨි විසුද්ධියේදී පැහැදිලිවම පෙන්නවා මම කියලා කෙනෙක් නැහැ කියන එක. මගේ කියලා දෙයක් නැහැ කියන එක. මට අයිති කියලා කියන්න දෙයක්වත් නැති බව. මගේ ආත්මය කියලා දෙයක්වත් නැති බව අපි දිට්ඨි විසුද්ධියේදී තාමත්ම පැහැදිලිව, निराවුල්ව වෙන්වෙන් වශයෙන් බෙදලා පෙන්වලා දීලා තියෙනවා. දැන් අපි හොයන්නේ, අපි පරීක්ෂා කරන්නේ, අපි විමසන්නේ ඒ නාම රූප දෙක සකස් වෙන හේතු. මොකද බුදුරජාණන් වහන්සේගේ න්‍යාය ආර්ය න්‍යායක්. ආර්ය කියන්නේ උතුම් ශ්‍රේෂ්ඨ. ඒ න්‍යාය තමයි හේතුඵල. යම් තැනක හේතුවක් තියනවාද එතන ඵලයක් හැදෙනවමයි. යම් තැනක හේතුවක් නැද්ද එතන ඵලයක් සකස් වෙන්නේ ඒක තමයි තථාගතයන් වහන්සේ ඉදිරිපත් කරපු න්‍යාය. ඒකට කියනවා ආර්ය න්‍යාය කියලා. එහෙනම් හේතු මොනවද ඵල මොනවද? කියන කාරණය අපි මෙතන ඉඳලා විස්තර කරනවා. අපි පසුගිය දේශනාවලත් ඒ පිළිබඳව යම් තාක් දුරට දේශනා කළා. සෑම කෙනෙකුටම තේරෙන ආකාරයට අදත් අපි ඒ පිළිබඳව ගන්නවා. අපිට හැක් තියෙනවා. අපට කනක් තියෙනවා. අපට නාසයක් තියෙනවා. අපට දිවක් තියෙනවා. අපට ශරීරයක් තියෙනවා. මේ කරුණු පහ අපි ඉස්සෙල්ලාම ගන්නවා. මොකද මේ කරුණු පහ ඉස්සෙල්ලාම ගන්නේ මේ කරුණු පහ පිළිබඳව අපට ඊට ඉක්මනින් අවබෝධ කරගන්න පුළුවන් නිසා. වේදනාව සූක්ෂම ධර්මතාවයක්. සංඥාවත් සූක්ෂම ධර්මතාවයක්. සංස්කාරත් සූක්ෂම ධර්මතාවයක්, විඥානයත් සූක්ෂම ධර්මතාවයක්. ඒ නිසා මේ රූපය හෙවත් සතර මහා ධාතුන්ගෙන් නිර්මාණය වෙච්ච ඇස කන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රියන් ධර්ම එහෙම නැත්නම් ద్వාර පිළිබඳව අපි ඉස්සෙල්ලාම පරීක්ෂා කරනවා හොයනවා ඒ හැවීම තුළ උපදින ඥාණය තමයි සම්මර්ෂණ ඥාණය සම්මර්ෂණය කරනවා විභාග කරනවා පරීක්ෂා කරනවා බෙදලා බලනවා අපි බලමු මේ ඇහැවත් ඒ ඇහැ නිර්මාණය කරන්න උපකාර වෙච්ච ධර්මය පිළිබඳව අපි දන්නවා. එතකොට අපි දැන් මේ සම්මුති වචනේ අයින් කරනවා. ඇහැ කියන්නේ සම්මුති වචනයක්. ප්‍රඥාප්තියක්. ප්‍රඥාප්තිය කිව්වේ පනවගත්ත දෙයක්. යම් දෙයක් හඳුනාගන්න යම් නමක් තිබ්බනම් ඒකට කියනවා ප්‍රඥාප්ති කියලා. සම්මුති කියලා. දැන් අපි සම්මුතිය හෙවත් ප්‍රඥාප්තිය ඇති අපි දැන් අයින් කරනවා. ඒ කියන්නේ ඇහැ කියලා කතා කරන්නේ අපි දැන්. එයි. ඇහැට අයිති කොටස් හතක් තියෙනවා. ඒ කොටස් හත තමයි පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජ. ඒ අටට කියන්නේ සුද්ධාෂ්ටක කලාප. සුද්ධ කියන්නේ පිරිසිදු, අෂ්ට කියන්නේ අටයි, කලාප කියන්නේ සමූහයක්. එහෙනම් මේ සුද්දාෂ්ටක කලාප සතර මහා ධාතේවා සුද්දාෂ්ටක කලාප හටගන්න හේතු මොකද? අපි හොයනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සුද්දාෂ්ටක කලාපයක ආයශ. ඒ සුද්දාෂ්ටක කලාපයක ආයශ තමයි චිතක්ෂණ 17ක් කියන්නේ. මේ විශ්වයේ මේ ලෝකයේ යම්තාක් අධ්‍යාත්මික බාහිර රූපහෙවත් සතර මහා ධාතේවත් සුද්දාෂ්ටක කලාපැද්ද ඒ සෑම දෙයකම ආයශ චිතක්ෂණ 17යි. චිතක්ෂණ 17ක් කියන්නේ තත්පරයක් ලක්ෂයකට බෙදලා ඊටතර කෙටි කාලයක් තුළ ඇති වෙලා නැති වෙලා යනවා. ඒතර ඇති වෙලා නැති වෙලා යන්නේ ඇහක් නෙමෙයි. අපි ඇහ කියන සම්මුති වචන අයින් කරන්නේ. ඒතර ඇති වෙලා නැති වෙලා යන්නේ අපි ඇහ කියලා සම්මුති වචනයක් දාගත්ත මේ සතර මහා ධාතුව සුද්දාෂ්ටක කලාපයන්. ඒකට තමයි රූප කියන්නේ. ඒතර චිත්තක්ෂණ 17ක් තුල ඇති වෙලා නැති වෙනවා. හැබැයි අපට පෙන්වනවා පැවැත්මක්. ඒ සුද්දාෂ්ට කලාපේ පැවැත්මක් තියෙනවා. ඒ පෙන්වන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඕකණන් එහෙන් දකින්න බෑ. ඒක අරමුණු කරන්න වෙන්නේ මනසින්. මම ඊට කලින් උද්දේශනා කරලා තියෙනවා ලෝකයේ දර්ශන දෙකයි තියෙන්නේ. දර්ශන තුනක් ලෝකෙනේ. දෙකයි තියෙන්නේ. එකක් ඇහෙන් දකිනවා. ඇහෙන් දකින දර්ශනය. අනිත් එක මනසින් දකින දර්ශනය. නිවැරදිව දකින දර්ශනය නම් මනසින් දකින දර්ශනයයි. එහෙනම් එතකොට අපි මනසට ගන්න ඕනේ මනසින් දකින්න ඕනේ ඇහැක් පැත්තකින් තිබ්බහම සතර මහා ධාතුවා සුද්දාස්ඨක කලාපය මනසින් දකින්න ඕනේ ඒක ඇහැට ගෝචර වෙන්නේ නැහැ. එහෙනම් මේ සුද්දාෂ්ටක කලාපය චිතක්ෂණ 17ක් තුළ ඇති වෙලා නැති වෙනවා නම් ඒකට මේ සුද්දාෂ්ටක කලාපේ පැවැත්මක් තියෙනවා. මොකද අපි හැමතිස්සෙම ඒ සුද්දාෂ්ටක කලාපයට බාහිර සුද්දාෂ්ටක කලාප සම්බන්ධ වෙනවා. දැන් මම ඇහැ ගැන හා රූප ගැන කතා කරන්නේ. මොකද දැන් අපි සම්මුතියෙන් පරමාර්ථයට යනවා. මේ පරමාර්ථය තුළ තමයි මේ ධර්මය අවබෝධ කරගන්න පහසු. සම්මුතිය ඉන්න තාක් කාල මේ ධර්මය අවබෝධ කරගන්න අපහසුයි. සත්‍ය වැටහෙන්නේ. එහෙනම් අපි මේ සුද්දාශ්‍රක කලාපය හා බාහිර සුද්දාශ්‍රක කලාප මේකට එක්ක සම්බන්ධ වෙනවා. ඒතොර චිතක්ෂණ 17ක් තුළ මේ සුද්දාශ්‍රක කලාප ඉපද බිඳිනවා නම් ඒතර මේ අපිට තේන්න තියෙනවානේ. ඒතර මනසිනු දකින්න පුළුවන්. මේ සුද්දාශ්‍රක කලාප තියෙනවා. කොහොමද ඒක හටගන්නේ? ආර්ය න්‍යායට දැන් යනවා අපි. ඒ කියන්නේ බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරපු න්‍යාය හේතුඵල. සතාගතයන් වහන්සේ දේශනා කරන ওই චිතක්ෂණ 17ක් තුල ඔක ඉපද බිඳුනට කර්මයෙන් ඔක නැවත හදනවා. කර්මයෙන් නිපදවනවා. අපි පෙර කර්ම ඒ කර්මයෙන් මේක නිපදවනවා. මොනවද නිපදවන්නේ? ඒ සුද්දාස්තික කලාප. ඒවත් සතර මහා ධාතු. ඒ වගේම සීත උෂ්ණ දෙක අනුව මේ සුද්දාස්තික කලාප නිපදවනවා. සතර මහා ධාතුව සුද්දාෂ්ටක කලාපෙන් පුදන. සිතේ ප්‍රවෘත්තිය තියෙනකම් සිතේ පැවැත්ම තියෙන තාක්කල් මේ සුද්දාෂ්ටක කලාපේ පැවැත්ම තියෙනවා. ගන්න ආහාරේ මේ සුද්දාෂ්ටක කලාපේ පැවැත්ම තියෙනවා. ඒ ආහාරය කියන්නේ සුද්දාෂ්ටක කලාපේ සතර මහා ධාතුව සුද්දාෂ්ටක කලාපේ. ඒ ආහාරය අපේ ශරීරයට වරින් වර ඇතුල් කරපුවාම ඒ කාමාශයෙන් තේජෝ ධාතුවෙන් දවනවා. දවලා මේ ශරීරය පුරාම පතුරවනවා. පැති වෙනවා. ඒකට කියන ඕජා කියලා. ඕජා කියන්නේ පැතිරීම. ඒ පැතිරීම මේ ශරීරයේ සෑම රූප කලාපයකටම ප්‍රත්‍ය වෙනවා. ප්‍රත්‍ය කියන්නේ උපකාර වෙනවා. උදව් වෙනවා, පිහිට වෙනවා. එහෙනම් මේ සතර මහා ධාතුන්ටත් කම්ම, චිත්ත, ඍතු, ආහාර කියන ප්‍රත්‍ය හතරෙන් නිරන්තරයෙන් නිපදවනවා. හැබැයි චිතක්ෂණ 17ක් තුළ ඉපද බිඳෙනව වෙනුවට මෙහෙන් නිපදවන ඒකෙන් පෙන්වන පැවැත්මක්. සත්‍ය අමුලා කරලා තියෙන්නේ. මට ඇහක් තියෙනවා. ඇහක් නෑ. එහෙනම් ඒ සුද්දාෂ්ටක කලාපේවත් ඒ සතර මහා ධාතුන්ගේ පටන් ගැම්ම හේතුකින්. ඒ මොකද හේතුව? කර්මයයි හේතු. ඒ කර්මය පෙර භවයේ කරගත් එකක්. ඒ නිසා තමයි පෙර භවයේ කරගත්ත කර්මයට අනුරූපව තමයි මේ දැන් ඇහැ කියන කතාව අපි අයින් කරන්නේ. මේ සුද්දාස්තක කලාපේ පටන් ගැන්ම හැදුවේ පෙර කර්මයේ. ඒ නිසා තමයි කෙනෙකුට දර්ශනය තියෙනවා, පෙනෙනවා, කෙනෙකුට පේන්නේ නැහැ. කෙනෙක් උප්පත්තියම අන්දයි. කෙනෙක්ට භාගෙට පේනවා, යන්තම් පේනවා. ඡායාව විතරයි එලට පේන්නේ. සමහර කෙනෙකුට හොඳට පේනවා. මේ ආකාරයේ තුන් දෙනෙක් ඉන්නවනේ චුට්ටක්වත් පේන්නේ නැහැ. සම්මුතියෙන් පොඩ්ඩක් කියලා නැත්නම් ඔයාලට වැටහෙන්නේ නැහැ. ඒක චුට්ටක්වත් පේන්නේ නැහැ. යන්තම් ඡායාව වගේ පේනවා. හැබැයි හොඳටම තථාගතයන් වහන්සේ ඉදිරිපත් කරන ආර්ය න්‍යාය මේක කර්මය තමයි මූලික උනේ. ඒ කියන්නේ පෙර භවයේ කර්මය. ඒතර පෙර භවයේ කර්මයේ මූලික වෙලා මේක සතර මහා ධාතුන්ගේ පටන් ගැනීම හැදුවා. හැඩය හැඩය හැදෙත් කර්මය. පැවැත්ම හැදුවේ. ඒකත් කර්මය. විනාශය හැදුවේ, අවසානය හැදුවේ. ඒකත් කර්මය. දැන් ඒකට බලන්න මෙතන තියෙන හේ පැවැත්මක්ද සතර මහා දහස්වල සුද්දාෂ්ටක කලාපයේ පැවැත්මක්ද කම්මචිත්ත යුක්ත ආහාර කියන ප්‍රත්‍ය හතරෙන් නිරන්තරයෙන්ම නැවත නැවත නැවත නැවත පිළියෙල කළ දෙනවා පෙර කර්ම භවයෙන් පෙර කර්මයෙන් පෙර කර්මය මූලිකත්වය අරගෙන වර්තමාන භවයට මේ සතර මහා ධාතුන්ගේ හැඩයක් හැදුවා. තේරෙනවද දන්නේ කිව්වා. පැහැදිලිට කිව්වා. අපි දැන් සම්මුතිය අයින් කරන්නේ. අතීත භවයෙන් වර්තමාන භවයට ආවේ පුජ්‍යලෙක් නෙමෙයි. ඒ බුදුරජාන් වහන්සේ පැහැදිලිවම දේශනා කරා මහණෙනි නිස්සත්ත නිච්චීව. සත්‍යෙක් නැහැ. පුජ්‍යලෙක් නැහැ. තියෙන්නේ නාම රූප දෙකක්. මේ නාම රූප දෙකේ ක්‍රියාවක් තියෙන්නේ. සෑම තැනකම සෑම දෙයකම මුළු විශ්වයම තියෙන ක්‍රියාවක්. අධ්‍යාත්මයේ තියෙන ක්‍රියාවක්. මේ සියලුම ඉන්ද්‍රියන් ධර්මයන්ගේ තියෙන ක්‍රියාවක්. එහෙනම් පෙර භවයේ මූල ධර්මයක් කර්මයයි. මේ සුද්දාෂ්ටක කලාපේ පටන් ගන්න හදන්න, හැඩය හදන්න, පැවැත්ම හදන්න, හා විනාශය හදන්න පෙර භවයේ කර්මයයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මානිනියක පුරාණ කර්මයක්. අන්න ආර්ය න්‍යාය. ඒකට හේතු. ඒතර වර්තමානයේ හේතු හතරයි. අතීතයේ මූල හේතුව කර්මයයි. ඒතර මූල මූල හේතුවට කිව්වා හේතු කියලා. උදව් කරපු උපකාර දෙයට කරපු දෙයට කිව්වා ප්‍රත්‍ය කියලා. ඒ මොකද්ද? සුද්දාෂ්ටක කලාපය. ඒක තමයි ප්‍රත්‍ය. එතකොට ඇහක් නැහැ කර්මය නැමැති සිතුවිල්ල හේවත් චේතනාව හේවත් සංස්කාර ධර්මය. කුසල සංස්කාර කුසල සංස්කාර. එතකොට මේ නාම ධර්මයක් කුසල සංස්කාර කුසල සංස්කාර කියන්නේ සිතුවිල්ලක් ඒක නාම ධර්මයක්. එතකොට මේ නාම ධර්මයේ මේ සුද්ධාස්තක කලාපය නැමැති රූප ධර්මයට ප්‍රත්‍යද නැද්ද? ප්‍රත්‍යයයි උපකාරයි. තේරුණාද කියන්නේ? පුජ්‍යලෙච්ඡදීනේ. හැඩයක් හැදුවා. පටන් ගන්න හදලා දුන්නා තමන්ගේ සිත හැසිරුණු ආකාරයට සිත හැසිරුණු ආකාරයට කිව්ව චේතනා කියලා. සිත හැසිරෙන ආකාරයට මොකක්ද කියන්නේ? චේතනා. කුසල චේතනා ඒ අනුව සිත හැසිරෙනවා. අකුසල චේතනා ඒ අනුව සිත හැසිරෙනවා. කුසල සංස්කාර ඒ අනුව සිත හැසිරෙනවා. අකුසල සංස්කාර ඒ අනුව සිත හැසිරෙනවා. එහෙනම් පෙර භවයේ කර්මය මූල ධර්මය. කර්මයටත් හේතුවක් තියෙනවා. දැන් සසරෙන් නිවනට බණ කියන්නේ හේතු අයින් කළොත් ඵලය නිරුද්ධ වෙන හැටි කියන්නේ. එහෙනම් කර්මයට හේතුවක් තියෙනවා. මොකට මොකද්ද කර්මයට හේතු? ඒ කියන්නේ අර සිතුවිලි බලවත් කරන්න කුසල පැත්තට හෝ අකුසල පැත්තට ඒ සිතුවිලි බලවත් කරන්නත් හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි අවිද්‍යාව. අවිද්‍යාව තණ්හාව. උපාදානය. අවිද්‍යාව තියෙනවා නම් තණ්හාවක් තියෙනවා. තණ්හාව තියෙනවා නම් උපාදානය තියෙනවා. අවිද්‍යාව කියන්නේ නාම ධර්මයක්, සිතුවිල්ලක් විතරයි. හරිද? තණ්හාව කියන්නේ සිතුවිල්ලක් විතරයි. ඒක නාම ධර්මයක්. සිතුවිල්ලක්. ඒතකොට මේ සිතුවිල්ලකට ආවිෂ එක චිතක්ෂණයයි. අර 17 නුත් එකයි. ඒතර 17ක් කියන්නේ තප්පරයක් ලක්ෂයකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක් තමයි 17ක් කියන්නේ රූපේ කායස සිතේ ආයස ඒ 17 නොත් එකයි. ප්‍රවිද්‍යාව නැමැති සිතුවිල්ලට එක චිතක්ෂණයයි අවශ්‍ය. තෘෂ්ණාව නැමැති සිතුවිල්ලටත් එක චිතක්ෂණයයි අවශ්‍ය. උපාදානය නැමැති සිතුවිල්ලටත් එක චිතක්ෂණයයි අවශ්‍ය. ඔය තුනට කිව්වා කෙලස් කියලා. සිත කෙලසෙනවා. සිත අපිරිසිදු වෙනවා. සිත දෝෂ්‍ය වෙනවා. සිතුවිලි හෙවත් සිත සිත හෙවත් සිතුවිලි දෝෂය වෙන්නේ අවිද්‍යාව තියෙන තාක්කල්. තෘෂ්ණාව තියෙන තාක්කල්. තෘෂ්ණාව කියන වචනෙට තවත් තියෙනවා වචන චන්දරාගය කියලා කියනවා. ආසාව කියනවා. ඇල්ම කියනවා. කැමැත්ත කියනවා. ලෝභය කියනවා. එහෙනම් ඒ සියලු ඒවා සිටුවිලි. ඒකට අවිද්‍යාවක් තියෙනවා, සංහාවක් තියෙනවා, උපාදානයක් තියෙනවා නම් ඒ පුච්චලයන් නියත වශයෙන් එයාගේ සිට, එයාගේ සිටුවිලි බලවත් වෙනවා. එයාගේ සිටුවිලි බලවත් වෙනවද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කර්ම විඥානය. විඥානය කියන්නේ අරමුණ දැනගන්න. කර්ම විඥානය. කර්ම කියන්නේ බලවත් කරලා දෙනවා. විඥානය බලවත් බලවත් කරලා දෙනවා. විඥානය නිකන් ඇති වෙලා නැති වෙලා යනවා නම් කිසිම ගැටලුවක් නැහැ. විඥානය බලවත් කරන්නේ කර්මයෙන්. කර්මයට හේතු වෙන්නේ අවිද්‍යාවයි, තණ්හාවයි, උපාදානයයි. කෙලෙස්. ඒතර යම් කිසි කෙනෙකුට අවිද්‍යාව කියන සිතුවිල්ල නැද්ද? තෘෂ්ණාව කියන සිතුවිල්ල නැද්ද? උපාදානය කියන සිතුවිල්ල නැද්ද? කර්ම කියන සිතුවිලි හටගන්නේ නැහැ. සිත බලවත් වෙන්නේ නැහැ. ඒකට විඥානයක් ඇති වෙලා නැති වෙලා යයි. දැන් එතකොට අවිද්‍යාව නැමැති නාම ධර්මයේවත් සිතුවිල්ල කර්ම නැමැති සිතුවිල්ලට ප්‍රත්‍යයද නැද්ද? ගැඹුරුයි දහම හැබැයි උත්සාහ කරන්න තේරුම් ගන්න පුළුවන්. අවිද්‍යාව කියන්නේ සිතුවිල්ලක්. ඒ සිතුවිල්ල තියෙන තාක්කල් ඒ සිතුවිල්ල බලවත් වෙන තාක්කල් තණ්හාව කියන්නේ සිතුවිල්ලක්. ඒ සිතුවිල්ල බලවත් වෙන තාක්කල් උපාදානය කියන්නේ තදින් ගන්නවා, ග්‍රහණය කරගන්නවා, ඉරකල්ල අල්ල ගන්නවා. ඒකට කියන උපාදාන කියලා. ඒකට ඇලුනා නම් එතන උපාදානයක් තියෙනවමයි. එහෙනම් මේ කරුණු තුන අවිද්‍යා, තණ්හා, උපාදාන කියන්නේ සිතුවිලි හේවත් නාම ධර්ම. සංස්කාර හේවත් කර්ම කියන්නේත් නාම ධර්ම. ඒතර නාම ධර්මයන් නාම ධර්මයන්ට ප්‍රත්‍යද උපකාරයි. තේරෙනවද? ඒතර නාම ධර්මයන් රූප ධර්මයන්ට ප්‍රත්‍යයි. එයි දැන් මේ කතා කරන්නේ රූප හේවත් සුද්දාස්ත්‍රක කලාපේව සතර මහා ධාතු ගැන. ඒතර පුජ්‍යලේද්ද කර්ම කෙරුවේ නෑ. අවිද්‍යාව නැමැති සිතුවිල්ල බලවත්ද? තෘෂ්ණාව නැමැති සිතුවිල්ල හේවත් නාම ධර්මයේ බලවත්ද? උපාදානයේ හේවත් තදින් ග්‍රහණය කිරීමේ ඒ නාම ධර්මයේ බලවත්ද ඔය නාම ධර්ම තුන බලවත්ද කර්ම හේවත් චේතනා හේවත් ඒ සිතුවිල්ල බලවත් වෙනවා. සත්තු මරන්නේ හොරකම් කරන්නේ වැරදි කාම සේවනයන් කරන්නේ බොරු කියන්නේ කේලම් කියන්නේ පරුෂ වචන කියන්නේ මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ අවිද්‍යාව තණ්හාව හින්දාමයි. නැද්ද කියලා හොඳට බලන්න. නැද්ද? අවිද්‍යාවයි තණ්හාවයි හින්දාමයි කරන්නේ ඔක. එහෙනම් අවිද්‍යාවටත් හේතුවක් තියෙනවා. ඇයි හේතුඵල න්‍යායක් ඉදිරිපත් කරන්නේ? අවිද්‍යාවටත් හේතුවක් තියෙනවා. ඒ මොකක්ද? ආශ්‍රව. කාමාශ්‍රව. භවආශ්‍රව, ditthිආශ්‍රව. තථාගතයන් වහන්සේ එදා බෝධි මූලයේ හිමිදිරි උදෑසන උපදවාගත් ඥානය ආශ්‍රව කිසර ඥානය. සියලු ආශ්‍රමයන් ආශ්‍රම කියන්නේ ඇලෙනවා. ඇලෙනවා කියන්නේ චන්දරාගයයි. දැන් චන්දරාගය තියෙනවද? අතනින් තමයි පටන් ගන්න. යමෙකුට චන්දරාගය නැද්ද? එයාට අවිද්‍යාව නැහැ. චන්දරාගය කියන්නේ සිතුවිල්ල. ඡන්දය කියන්නේ කැමැත්ත රාගය කියන්නේ ඇලෙනවා. ඇලෙනවද නැද්ද? කැමැත්තෙන් ඇලෙනවද යමකට? එතන තමයි පටන් ගන්නේ. තථාගතයන් වහන්සේ ඒ ඇලෙන ස්වභාවය සහ මුලින් අයින් කළා. ඒ කියන්නේ ආශ්‍රවයන් ප්‍රහීන කළා කියන එකයි කියන්නේ. කාම ආශ්‍රව කාමයන්ට ඇලෙනවා. භව ආශ්‍රව භවයන්ට ඇලෙනවා. ditthi ආශ්‍රව ditthi වලට ඇලෙනවා. තියෙනවද නැද්ද පෘථග්ජන කුච්චලයට? ආර්ය ධර්මයේ අදක්ෂ ආර්ය ධර්මයේ නොහික්මුණු ආර්ය ධර්මයේ නොහැසිරෙන පෘථග්ජන පුච්චලයට චන්දරාගය තියෙනවා. ආර්ය ධර්මයේ දක්ෂ ආර්ය ධර්මයේ හැසිරෙන ආර්ය ධර්මයේ හික්මුණු පුච්චලයට චන්දරාගය දැන් අපි ආර්යද අනාර්යද කියලා හිතා ගන්න පුළුවන්. ඇලෙනවා චන්දරාගය කියන්නේ. කාමයන්ට ඇලෙනවා. එහෙනම් චන්දරාගය අයින් කළා මූල හේතුවයි. චන්දරාගය අයින් කළොත් ආශ්‍රව නැහැ. අනේ ආශ්‍රව කිසර ඥානිය. යමෙක් ආශ්‍රාක්‍ය සරඥානෙ ඉපදුවද එයාට එතනින් එහාට කරන්න දෙයක් නැහැ. සියල්ල කළ අවසන්. කළ යුතු කටයුතු නිමයි. එයාට නැවත පුනර්භවයක් නැහැ. එයි චන්ද්‍රාගය අයින් කළා. චන්ද්‍රාගය අයින් කරා නම් ඒ අවිද්‍යාව ප්‍රහීන කරපු කෙනෙක්මයි. තණ්හාව අවසන් කරපු කෙනෙක්මයි. උපාදානය අවසන් කරපු කෙනෙක්මයි. චන්ද්‍රාගය කියන්නේ සිතුවිල්ලක්. සිතෙන් නැලෙන්නේ ඡන්දය කියන්නේ කැමැත්ත, රාගය කියන්නේ ඇලෙනවා. සිතෙන් නෙමෙයි දැලෙන්නේ. දැන් මොකක්ද අයින් කරගන්න තියෙන්නේ? ගෙදර තියෙන උපකරණ ටික නෙමෙයි. වතු පිටි නෙමෙයි. යාන වාහන නෙමෙයි. අයින් කරගන්න තියෙන්නේ. ඒවට තියෙන ඇල්ම. ඒවට තියෙන ආශාව. ඒවට තියෙන කැමැත්ත. ඒවට තියෙන බැඳීම. ඒවා හිතිච්චාය. කිසි ගැටලුවක් නෑ. තමට අවශ්‍ය වෙලාවට පරිහරණය කරන්න පුළුවන් කිසි ගැටලුවක් නෑ. හැබැයි චන්දරාගය තිබ්බොත් වාහනයටත් වෙනවා මරුණාට පස්සේ. ඉඩමටත් වෙනවා. වත්තේ විදවිදි ඉන්නවා. ගේ දොර මුල්ලට වෙලා ඉන්නවා. පිළිකන්නට වෙලා ඉන්නවා. ගේ දොර කොට ගහක් තියනවා නම් ගහටත් වෙලා ඉන්නවා. අවට බල බලමයි ඉන්නේ පරීක්ෂා කර කරමයි ඉන්නේ. ඇයි? ඉන්නකොටත් හිටියේ එහෙමයි. සංසාර පුරුද්ද භව දෙක විතරයි වෙනස් වෙන්නේ. මනුස්ස ප්‍රේත. මිනිස්සය කියලා ඉන්නකොට ප්‍රේතයි දැන් ඒ ස්වභාවයටම ආවාද? දැන් එතකොට භෞතික වස්තු සම්පත් වලින් වැඩක් තියනවද? ආ. මේක ප්‍රයෝජනෙට ගන්නද? ඒක ප්‍රයෝජනෙට ගන්න කිසි ගැටලුවක් නැහැ. තථාගතයන් වහන්සේට 54 කෝටියක් වියදම් කළා අනේ පිටිසුදු තමයි ජේතවනාරාමයේ හැදුවා. ඒතකොට විසාකාව 27 කෝටියක් වියදම් කළා පූර්වාරාමයේ හැදුවා. තථාගතයන් වහන්සේ කිව්වද ඔච්චර වියදම් කරන්න එපා මට මම මේ අල්පේ ශාක්‍ය කෙනෙක් මම බොහොම මේ මට සුළු දෙයක් තිබුණාම ඇති වියදම් කරන්න එපා කිව්වද නෑ හැබැයි එතන හිටියා ඒක පරිභෝග කළා ඒක බාරගත්තා ශාසනයට පූජා කරන වෙලාව හැබැයි තථාගතයන් වහන්සේ හිටියේ කොහොමද ජේතවනාරාමෙන් එළියට යනකොට ආපස්සට හැරිලා බැලුවේ නෑ පූර්වාරාමෙන් එළියට යනකොට ආපස්සට හැරිලා බැලුවේ නෑ බැලුවද අපි බලනවා. දොරවල් වැහුවද, ජනෙල් වැහුවද, විදුලි පහන් නිව්වද, ගේට්ටු වැහුවද, ඉබ්බෝ දැම්මද? නැත්. තථාගතයන් වහන්සේ බැලුවද? දැන් පේන චන්ද්‍රාගේ වෙනස ආර්ය පුච්චලයාගේ අනාර්ය පුච්චලයාගේ. දැන් එතකොට අපි කවුද කියලා මං කියන්නේ ඔය කට්ටියට ලකුණු දාගන්න පුළුවන්. අපි තාම කොතනද ඉන්නේ කියන්නේ. ධර්ම දේශනා කරන්නේ ආර්ය භාවයට එන්න. අනාර්ය භාවයෙන් ආර්ය භාවයට එන්න. ආර්ය න්‍යායක් තියෙනවා. එහෙනම් අපි මොකක්ද අයින් කරන්න ඕනේ? හොඳ හේතු අයින් කරනවා. චන්දරාගය අයින් කරනවා. ඒතර චන්දරාගය අයින් කරනවා කියන්නේ අවිද්‍යාව නෑ, තෘෂ්ණාව නෑ, උපාදානෙ නෑ. අවිද්‍යාව තණ්හා උපාදාන නැද්ද කර්ම? කර්ම නැත්තම් ඒ මේ සතර මහා ධාතුන්ගේ පටන් ගන්න මහා දණ්ඩත් බෑ හැඩය හදන්නත් බෑ, පැවැත්ම හදන්නත් බෑ, විනාශය හදන්නත් බෑ, හැනිවන, හැනිවන. සසරෙන් නිවෙන්නේ. හැනිවුණට. ඒතර අධ්‍යාත්මයේ තියෙන දේ පිළිබඳව චන්ද්‍රයාගේ අයින් කරන්නේ. එහෙනම් මේක හේතුඵල ධර්මතාවයක්ද? ආර්ය න්‍යායද? හේතුන්ගේ මැද සකස් වෙන්නේ? හොඳයි හේතු අයින් කළොත් දැන් ඔක දුක්ඛාරය සත්‍ය ඔක දුක්ඛාරය සත්‍යයක් හැටියට පෙන්වනවා. දැන් ඔය පෙන්වන්නේ සමුදාය සත්‍යය. චතුරාර්ය සත්‍ය දන්න දුක්ඛාරය සත්‍ය, දුක්ඛ සමුදාය සත්‍ය, දුක්ඛ නිරෝධාරය සත්‍ය, දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාය සත්‍ය. ආර්ය සත්‍යයක් නේ සත්‍ය හතර. මේක ලෝකේ වෙනස් වෙන්නේ. එහෙනම් දැන් ඇහැයි මොකේද? ඇහැ කියන්නේ දැන් සම්මුතිය අයින් කරන්නේ අපි. මේ සුද්දාස්ත්‍ය කලාපයට කියන්නේ රූප කියලා. හරිද? දැන් රූප පටන් ගන්නනි කර්මේ. මවගේ ගර්භාෂයේ පටන් ගන්න මේක. ඇදීම පටන් ගන්න යුක්තානි. ඒතර ප්‍රතිසන්ද විඥානය මේකට සම්බන්ධ වෙනවත් එක්කමනේ පටන් ගැනීම ආරම්භ වුනේ. ඒතර විඥානපච්චය නාම රූපං. නාම රූප දෙකේ කියව පටන් ගත්තා. නාම රූපච්චය ආයතන හයක් පහල කරා. නාම රූප දෙකේ වැඩිම මේ පටිච්චසමුප්පාද ධමයේ තුල තමයි හේතුඵල තියෙන්නේ චතුරාර්ය සත්‍යය තියෙන්නේ මේ මේ පටිච්චසමුප්පාදය තුල. එහෙනම් ප්‍රතිසන්දි විඥාණය අර රූපයට සම්බන්ධ වෙනවත් එක්කම නාම රූප දෙකේ ක්‍රියාව පටන් ගත්තා. ඒක ප්‍රත්‍ය වෙනවා නාම රූප පත්‍ය සලආයතනං නාම රූප ප්‍රත්‍යයි ආයතන හය පහල කරන්නේ. ආයතන හය ප්‍රත්‍යයි ස්පර්ශයට. ආයතන හයක් තියෙනවා නම් විතරයි ස්පර්ශයක් සිද්ධ වෙන්නේ නැත්නම් ස්පර්ශයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ ස්පර්ශය ප්‍රත්‍යයයි විඳින්න පස්සපච්ච වේදනා. අන්න විඳිනවා. වේදනාපච්ච තණ්හා. වේදනාපච්ච විඳිනවද? ඇලෙනවා. ඇලෙනවද? තදින් අල්ලගන්න. තදින්ම අල්ලගන්න. තණ්හා, උපාදාන. උපාදානපච්ච භව. නැවත කර්ම කරනවා. කර්ම භව. නැවත කර්ම කරන උපාදාන තියෙන කුච්චලයා නැවත කර්ම කරනවා. නැවත කර්ම කරනවාද උප්පත්ති භවයක් හැදෙනවා කාම භව, රූප භව, අරූප භව කියන භවත්‍ර තුනෙන් එකක ඒ කර්මයන්ට අනුරූපව උප්පත්ති භවයක් හැදෙනවා. භවපච්චය ජාති ඒ භව තුනෙන් එකක පහල කරනවා. ජාති කියන්නේ පහල කරනවා, හට ගන්නවා, සකස් කරනවා. ජාතිපච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්බවಂತಿ. එතකොට දැන් ඇහැ අපිව ක්‍රමානුකූලව අර ඇහැ කියන්නේ සතර මහා ධාතුව සුද්දාෂ්ට කලාපය දැන් ක්‍රමානුකූලව අරගෙන ගිහිල්ලා කොතනද දැන්නේ? ජරා මරණ ශෝක කනගාටු හැඬීම් වැළපීම් දුක්ඛ දෝමනස්ය උපායාස කියන්නේ සිතේ වෙහෙස සම්බවಂತಿ හම්බ වෙනවා ඒ සියල්ල දුක් ඒකෙන් ගැලවෙන්න බෑ. එහෙනම් මේ සතර මහා ධාතුව මේ සුද්ධාෂ්ටක කලාත්මය කර්මයෙන් සකස් කළා. ඒ මූල හේතුවයි, ඒකට හේතුව අවිද්‍යාවයි, තණ්හාවයි, උපාදානයයි. ඒකට හේතුව ආශ්‍රව හේවත් චන්දරාගයයි. එහෙනම් ඇහැට තියෙන චන්දරාගය අද අයින් කළා gedරෙන්. ඇහැනිවිලා. හැබැයි මේ ශාලාවෙන් එළියට යනවා නම් අදත් හැට තියෙන චන්දරාගය අරගෙන තවත් බණ අහන්න එනවා. තවත් බණ අහන්න එනවා. තේරෙනවද කියන එක? පැහැදිලිද කියන්නේ? අද කල යුත්ත අද කරන්න ඕනේ. හෙට යමක් කරන්න තියෙනවා නම් ඒක හෙට කරමු. හැබැයි මේ චන්ද්‍රාගය කියන මේ ඊ타ත්ම සූක්ෂම ධර්මතාවය අපි කොයි වෙලේ හරි අවසන් කරන්න වෙනවා. ඒකට වෙලාවක් නෑ. දැනුත් පුළුවන්. චන්දරාගේ මෙතන තියලා නැගිට්ටා නම් එතනින් ඉවරයි. කරගන්න බැරි එක තමයි තියෙන්නේ. ඇයි ඒ අනවබෝධය? නිවැරදිව දන්නේ නිවැරදිව දකින්නේ වැටහෙන්නේ තේරෙන්නේ ඒ අවිද්‍යාව. ඒවත් මොහොය. චන්දරාගය අයින් කරනවද? එයා නියත වශයෙන්ම විද්‍යාවට ඇවිල්ලා ඉන්නේ. විද්‍යාවට ඇවිල්ලා එයාට තෘෂ්ණාව නැහැ. එහෙනම් හේතුඵල ධර්මයක්ද තියෙන්නේ? හේතුඵල න්‍යායද? ආර්ය න්‍යාය. බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරන ආර්ය න්‍යාය. ඔක අනේ පිළි සිටුතුමාට ලස්සන්ට කිව්වා. අනේ පිළිසිටුම අනේ පිළිසිටුතුමා සෝවන්. දන්නනේ. ඔව්. අනේ පිළිසිටුතුමා 54 කෝටියක් වියදම් කළා නේද? සවැත් නුවර ජේතවනාරාමයේ හදන්න. එතකොට ඔය දෙනවා සංයුක්ත නිකායේ පංච බය බහිරව කියලා සූත්‍රයක්. ඒ සූත්‍රය. බුදුරජාන් වහන්සේ. ඒ සූත්‍රය අහලා තමයි අනේ පිටිසුත්තුම සෝවන් වුනේ. ඒතරේ කියන්නේ තථාගතයන් වහන්සේ ගෘහපතිය. යමෙක් පන්සිල් ආරක්ෂා කරනවාද? ඒ කියන්නේ ප්‍රාණඝාතයේ යම් කිසි කෙනෙක් කරනවාද? එයාට මෙලොව වශයෙන් බයත් ඇති වෙනවා, සැකත් ඇති වෙනවා. යමෙක් ප්‍රාණඝාතයෙන් වළකිනවද? එයාට මෙලොව වශයෙන් බයකුත් නැහැ, මෙලොව වශයෙන් සැකයකුත් නැහැ, පරලොව වශයෙන් බයකුත් නැහැ, පරලොව වශයෙන් සැකයකුත් නැහැ. ප්‍රාණඝාතය කරන පුච්චලයට මෙලොව වශයෙන්ුත් බය තියෙනවා, මෙලොව වශයෙන්ුත් සැක තියෙනවා. මටත් කොයි වෙලේ හරි මේක හම්බෙයි කියලා. ප්‍රාණඝාතය කරන පුච්චලයට තියෙනවා. ප්‍රාණඝාත නොකරන පුච්චලයට බයක් නෑ සැකේකුත් නෑ. ඒතර ප්‍රාණඝාත කරන පුච්චලයට මෙලවත් බය තියෙනවා, මෙලවත් සැක තියෙනවා, පරලොවත් බය තියෙනවා, පරලොවත් සැක තියෙනවා. තියෙනවද නැද්ද? නේද? අනේ මම මැරලා කොහේ යයිද? මම ඉන්නකන් සත්තු මැරුවා. මම ප්‍රාණඝාත අකුසලයේ කරලා තියෙනවා. ඒතර මෙලවත් බයෙන් ඉන්නේ. මෙලවත් එකෙන් ඉන්නේ. පරලවත් බයයි. පරලවත් එකයි. හොරකම් කරන පුච්චලයට මෙලවත් බයයි. පරලවත් බයයි. මෙලවත් එකයි. පරලවත් එකයි. කොයි වෙලේ හරි මගේ වස්තු ටිකක් හොරකම් කරයි. මං අනුන්ගේව හොරකම් කරන්නේ. මාව කොයි වෙලේ හරි පොලිසියෙන් අල්ලන් යයි. නීතිය රැහනට අහුවේ. මෙලව බය තියෙනවද? මෙලව සැක තියෙනවද? අනේ මං හොරකම් කරා ජීවිතේ ඉන්න තියෙනකන් අනේ මං පරලව ගිහිල්ලා කොහේයිද? එතනත් බයයි. එතනත් සැකයි. යම් කිසි කෙනෙක් වැරදි කාම සේවනයන් කරනවද? එයාට මෙලවත් බයයි. අනේ මං අපරාධයක් කළා, මං වැරද්දක් කළා. මෙලවත් සැකයි එයාට. එයාට පරලවස් බයයි. අනේ මං මෙවැනි දේවල් සිද්ධ කරලා තියෙනවා. මං පරලව කොහේයිද? බයක් නැද්ද? සැකක් නැද්ද? මම බොරු කිව්වා කියලාම් කිව්වා. එයාට මෙලෝ බය නැද්ද? අනේ මේ කියපු බොරු එළි වුණොත් එහෙම. දැනගත්තොත් කවුරු හරි මට නින්දාපාස විඳින්න වෙනවා. එයාට මෙලවත් බයයි, මෙලවත් සැකයි. එයාට පරලවත් බයයි. අනේ මම බොරු කියපු පුච්චලෙක් මම මැරලා කොහේයි? තියනවද නැද්ද? මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන පුච්චලයට මෙලවත් බය තියෙනවා, මෙලවත් සැක තියෙනවා. අනේ රටේ ලෝකයා නින්දා කරනවා, බේබද්ද කියලා. අපහාස කරනවා නිඳා කරනවා. අනේ මං මත්පැන් බිව්වා ජීවිතේ තියෙනකම්. මං මරණයට පස්සේ කොහේ යයිද? බයක් සැකක් නැද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන යමෙකුට නැද්ද මේ පිළිබඳ? පෙර සත්තු මරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, වැඩි කාම සේවනයන් කරන්නේ නැහැ, බොරු කියන්නේ නැහැ. මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන පුච්චලයා සංසුන්ද නැද්ද? සංසුන්. එයාට බයක් නැහැ, සැකයක්වත් නැහැ. ගෘහපතිය මෙන්න මේ පංච බය නැද්ද යමෙකුට? සෝවානංග හතරක් තියෙනවා. තථාගතයන් වහන්සේ කෙරේ පහදිනවා. ධර්මයේ කෙරේ පහදිනවා. මහා සංඝරත්නය කෙරේ පහදිනවා. මම සමාදන් වෙච්ච සීලය පිළිබඳව මට කිසිම ගැටලුවක් නැහැ. මගේ සීලය කැඩිලා නැහැ, මගේ සීලය පළුදු වෙලා නැහැ, මගේ සීලයට හානියක් වෙලා නැහැ, මගේ සීල ශ්‍රේෂ්ඨයි. තර කරුණු හතරයි. මහණෙනි ආර්ය න්‍යාය දැනගෙන දැකගත්තද මහණෙනි මේ ගෘහපතිය අනේ පිටිසතුමාට කියනවා ගෘහපතිය එයාට කැමති නම් මම අපායේ ගමන අපායට යන ගමන මම අවසන් කළා කියලා මම නිරයට යන പ്രേත ලෝකයට යන ගමන මම අවසන් කළා මම තිරිසන් ලෝකයට යන ගමන අවසන් කළා කියලා එයා තමාටම කියාගන්න කිව්වා කවුද ඒකට එයා සෝවන්. කරුණු කීයද? ආර්ය ශීලය, ඒ කියන්නේ පස්පවෙන් සහ මුලින්ම වැළකීලා තියෙනවා. සෝතපට්ටි අංග හතරක් තියෙනවා. ඒ තමයි බුදුරජාන් වහන්සේ කෙරෙහි ධර්මයේ කෙරෙහි මහා සංඝරත්නයේ කෙරෙහි හා සීලය තමයි රැකගත් සීලය පිළිබඳ හොඳ ස්ථීර භාවයක් තියෙනවා. තමන්ට හොඳටම විශ්වාසයි. ඒ අංග හතරයි ආර්ය න්‍යාය දැනගත්තද දැකගත්තද? මහණෙනි මේ ගෘහපතියේ පටිච්චසමුප්පාදේ. ඒක නිවැරදිව දැනගත්තද දැකගත්තද? එයා කැමති නම් මම අපායට යන මාර්ගය වැහුවා. මම අපාය ගමන අවසන් කළා. තිරිසන් ලෝකයට යන ගමන අවසන් කළා. പ്രേත ලෝකයට යන ගමන අවසන් කළා. මන් නියත සම්බෝධි පරායන සෝවාන් පුච්චලේ කියලා තමාටම කියාගන්න කිව්වා. ඇයි එහෙම එදා කිව්වේ? කිව්වේ තථාගතයන් වහන්සේ සිත දැක්කා අනේ පිට සිටුමාගේ. සිත දැකලා කිව්වේ. එයි සූත්‍ර දේශනාව අවසානයේ සෝවන් වෙලා නැගිටි. එතකොට ආ අන්න ආර්ය. ඒතර මොකද්ද? පටිච්චසමුප්පාදය. පටිච්චසමුප්පාදය තුළ මේ සියල්ල තියෙනවා. හේතුඵල ධර්මතාවය ඉදිරිපත්. එහෙනම් අපි එතකොට ඇහැ පිළිබඳව මූල හේතුව මොකක්ද? චන්දරාගය. චන්දරාගය අයින් කළාද? අවිද්‍යාවක් නැහැ, තණ්හාවක් නැහැ, උපාදානයක් නැහැ. අවිද්‍යා තණ්හා උපාදාන කියන්නේ කෙලෙස්. කෙලෙස් නැත්තම් කර්ම කරන්නේ කර්ම කරන්නේ නැත්තම් විපාකයක් නැහැ. විපාකය අවසන්. චන්දරාගය තියෙන තාක්කල් අවිද්‍යාව ක්‍රියාත්මකයි, තෘෂ්ණාව ක්‍රියාත්මකයි, උපාදානීය ක්‍රියාත්මකයි, කර්ම කරනවා. හැරක ගන්න කර්ම කරනවා. එහෙනම් මූල හේතු අයින් කරනවා. මූල හේතු අයින් කළොත් ඵලය දැන් මූල හේතුව සමුදාය සත්‍ය චන්දරාගය කියන්නේ තණ්හාව ඒ මූල හේතුවයි ඒකට අවසාන ඵලය මොකද්ද දුක්ඛාර සත්‍ය එයි එහේ රූපෙට ඒකේ පටන් ගැනීම ඒකේ හැඩය ඒකේ ස්වභාවය ඒකේ අවසානයේ තීරණය කළේ කර්මය එහෙනම් කර්මය පැටලිච්ච ඒකට කියන්නේ කර්ම විඥානය කියලා විඥානයත් එක්ක තෘෂ්ණාව එක පැටලිච්ච විඥානය කර්ම විඥානය තමයි දැසගත්තේ මව කුසේ එතකොට නාම රූප දෙක පටන් ගත්තා නාම රූපච්ච සලආයතන සලආයතන පච්ච පස්ස පස්ස පච්ච වේදනා වේදනා පච්ච තණ්හා තණ්හා පච්ච උපාදානං උපාදාන පච්ච භව භව පච්ච ජාති ජාති පච්ච ජරා මරණ ශෝක පරිදේ එතකොට දැන් මේකට ඇලුම් කරන්න මේ සතර මහා ධාතුව සුද්දාෂ්ටක කලාපයට ඇලුම් කරන්න ගිහිල්ලා අපි කොහෙද ගිහින් නැවතුනේ දුක කියන තැන නේද නවත්තල. ඒක සත්‍යද සත්‍යද? ඒක සත්‍යයක්. ඒක ආර්ය සත්‍යයක්. එතකොට දැන් අපි ආපස්සට පරීක්ෂා කළා සතර මහා ධාතුන්ගේ හේතු හේව කර්මයයි කර්මයට හේතුව අවිද්‍යාවයි තණ්හාවයි උපාදානයයි ඒකට හේතු හේවුවා ආශ්‍රව හේව චන්දරාගයයි ඒ කියන්නේ සමුදාරි සත්‍ය චන්දරාගය හේව තෘෂ්ණාව සමුදාරි සත්‍ය දැන් මොකද කරන්නේ සමුදය අයින් කරනවද සමුදයට තවදුරටත් පැවැත්මට ඉඩ දෙනවද? මේ ධර්මයේ දේශනා කරන්නේ චතුරාර්ය සත්‍යයත් එක්ක. මේ චතුරාර්ය සත්‍ය පෙන්වලා දෙනවා. කම්මස්සගත සම්මාදිට්ඨි, විපස්සනා සම්මාදිට්ඨි, චතුස්සත්‍ය සම්මාදිට්ඨි. ඉස්ලාම ඉන්නේ කම්මස්සගත සම්මාදිට්ඨි. සම්මාදිට්ඨි කියන්නේ නිවැරදිව දකිනවා. කම්මස්සගත කර්මයට අනුරූපයි. විපස්සනා සම්මාදිට්ඨි. විදර්ශනා ප්‍රඥාවෙන් බැලුවා. අවිද්‍යාව තණ්හා උපාදාන නිසා කර්ම කරනවා. ඒ විපස්සනා සම්මාදිට්ඨිය. සහක් නෑ මෙතන සතර මහා ධාතු අසුද්දාෂ්ට කලාපේ තියෙන්නේ. හේතු වයින් කරනවා. හේතු වයින් කරොත් ඵල දැන් එක දෙයක් තියෙනවා. කවද්ද හේතු වයින් කරන්නේ? එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ ශාසනය තුල නිවන් දකින්න පුළුවන්. බෑ කියලා යමෙක් කියනවා නම් එයාගේ ඒක මානසික මට්ටමේ දුර්වලතාවයක්. දැන් මම කියපු දේ පැහැදිලිද තේරෙනවද? දැන් අයින් කරන්න තියෙන්නේ සිතුවිල්ලනේ අයින් කරන්න තියෙන්නේ. මේ ඇලෙන සිත නොඇලෙන තැනටපත් කරලා ඉච්චරයි. දැන් ලොකු වැඩක්ද? ඇලෙන සිත නොඇලෙන සිත බවටපත් කළා. ඒතර මනසින්නේ අතහරින්නේ. අතින් අල්ලන්නේ නැණි කිසි දෙයක් භෞතික වස්තුන්, ගෙවල් දොරවල්, යාන වාහන, ඉඩ කඩන්, මිල මුදල්, රන් රිදි, මුතු මැණි, අඹු දරුවෝ මේ අධ්‍යාත්මික බාහිර මොනවාද අපි අතින් අල්ලගන්න පුළුවන්? මනසින් අල්ලන්නේ. ඉතින් මනසින් අල්ලාගෙන ඉන්නවා කියන්නේ චන්දරාගයයි. එතකොට එහෙනම් චන්දරාගය දැන් අයින් කරන්නත් පුළුවන්. තව සුමානකින් අයින් කරන්නත් පුළුවන්. හැබැයි මැරෙන්න මොහොතකට කලින් හරි අයින් කරන්නත් පුළුවන්. හැබැයි ඒ තීරණය තම තමන් ගන්න ඕනේ. තම තමන්ගේ මානසික මට්ටම අනුව. තේරෙනවද පැහැදිලිද කියලා කියන්නේ. එහෙනම් මේක හේතුන්ගෙන්ද හටගත්තේ? හොඳ හේතු අයින් කළොත් ඒතර වර්තමානයේ අපි හේතු අයින් කරනවා. දැන් පෙර භවයේ අපිට චන්දරාගය අයින් කරගන්න බැරි වෙච්ච හින්දානේ මේ ආවේ. පෙර භවයේ අපිට චන්දරාගය තිබ්බා, ඒ නිසා අවිද්‍යාවක් තිබ්බා, ඒ නිසා තෘෂ්ණාව තිබ්බා. ඒ අවිද්‍යාව තෘෂ්ණා උපාදානට අනුව අපි කර්ම කළා. ඒ කර්මයට අනුව අපි මේ නාම රූප දෙකක පැවැත්මක් කරන් ආවා. එහෙනම් දැන් මේ භවයේත් මේ සුද්දාස්තක කලාපයේ තියෙන චන්දරාගය අයින් කළේ නැත්තම් මේ තණ්හාව කරගහගෙන මේ තණ්හාවත් එක්ක පැටලිච්ච මානසිකාරය ඊක්තාව භවයක් හදනවද නැද්ද? ඒ හදන්නේ අර ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියන තැනට ගෙනියන්නද නැද්ද? දැන් ඒ ටික හොඳයිද? මොකද්ද? ජරා කවුද හොඳයි කියන්නේ? මරණ කවුද හොඳයි කියන්නේ? ශෝක කවුද හොඳයි කියන්නේ? කනගාටු, හැඬීම්, වැළපීම්, කායික දුක්, මානසික දුම්නස්, ප්‍රියයන්ගෙන් වෙන්වීම, අපි අකමැති අයත් එක්ක සම්බන්ධකම් පවත්වන්නේ. කැමැති දේ නොලැබී, අකමැති දේවල් ලැබී. දැන් මේ ටික උරුම කරගන්න දායි යන්න හදන්නේ. ඇයි ඔය ටික දැන් උරුම වෙලා නැද්ද? තියෙනවද නැද්ද? වර්තමානයේ උරුම වෙලා නේද ඔය ටික තියෙන්නේ. එහෙනම් දැන් මොකද්ද කරන්න ඕනේ අපි? කමන්නේ අපිට පෙර භවය අපිට නොදන්න කමින්ද ඉතින් අපි පොඩි ළමයි නේ නොදන්න කම කියන්නේ තේරුන්නේ නැහැ අපිට පෙර භවය. ඒ නිසා පෙර භවය අපි ওই චන්දරාගය ඇතු ආවා කමන්නේ දැන් මේ භවයෙන් මොකද්ද කරන්න ඕනේ? මේ භවයේ චන්දරාගයම පෝෂණය කරගෙන යනවද? එහෙම නැත්නම් මේ චන්දරාගය දුර්වල කරගෙන යනවද? කමන්නේ දුර්වල කරගෙන ගියොත් ඉතින් තව ටිකක් යන්න වෙනවා. හැබැයි සහමුලින් අද අවසන් කළොත් ඉතින් ඉවරයි. දැන් පැහැදිලිද කියන්නේ? චන්දරාගය තමයි මූල කාරණේ. එදා බුදුරජාණන් වහන්සේ බෝධි මූලේ ආශ්‍රව කිසර ඥානය. ආශ්‍රව කියන්නේ එළිනවා. කාමයන්ට ඇලුන්නේ නැහැ. අධ්‍යාත්මික බාහිර. කාමයේ කිවි කැමති දේ. දැහැට කැමතිනේ. දැන් ඒකනේ මහා සතිපට්ඨාන සූත්‍රයේ සතාගතයන් වහන්සේ තාම නිවැරදිව පැහැදිලිව දේශනා කරනවා. පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපච්චමාන උපජ්ජති. යමකට ප්‍රියද ඒක මිහිරිද එතන සිත ඇලෙනවා. දැන් ඇහැ ප්‍රියයි නේද? ඇහැට කැමති නේද? ඉතින් තණ්හාව එතන උපදිනවනේ. තණ්හාව එතන උපදිනව විතරද? තණ්හාව එතන ලගිනවා. ලාගිනා විතර නෙවෙයි පැලපදියම් වෙන විතර. ඒතකොට උපදිනාට කිව්වා තණ්හා ඇලෙනවා නිකන්. ඊට පස්සේ ලාගිනවා. තණ්හාවට බලවත් වෙලා. ඒකම පැලපදියම් වෙන උපාදාන. ඇහැ පිළිබඳව ආසාව අතහරින්නම කැමති නෑ. ඒතකොට උපාදානය කියන්නේ පැලපදියම් වෙලා. ආයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් මේ තණ්හාව නිරුද්ධ වෙන්නේ කොහේද? ප්‍රිය රූපං සාද රූපං තේ සතන්න උපච්චමාන උපච්චතින නිරුද්ධ වෙන්නේ එතනමයි. ඇලුන දැහැට නැනොයලන සිතක් ඇති කරගත්තා. අර සුභා තෙරණේ ගලවල දුන්නේ. මේ කරන්න කැමති කියලා අහලා දුන්නනේ ගලවල. අර සල්ලාලෙක් ඇවිල්ලා ආ කරදර කරන්න ගත්ත වෙලාවේ ඇහුවනේ ඔබ මගේ ශරීරේ මොනවාද කැමති? ඔය නිල් පාට ලස්සන ඇස් දෙකට මම හරි කැමතියි. ආ කියලා එහෙනම් ගලවල දුන්නා. දැන් අපිට දෙන්න පුළුවන්ද? ඇයි? චන්දරාගේ උයලෙම තියෙනවා. එතකොට එදා සුභාතරණ්‍ය රහත්ද නැද්ද? රහත්. ගලවල දුන්න මෙන්න. මේ සතර මහා ධාතුන්ගේ මාංශ පින්ඩයක් මේ. සුද්දාශ්‍රය කරලා අපේ කර්මයේ මූලික වෙලා අවිද්‍යාව තණ්හා උපාදාන ප්‍රත්‍ය කරගෙන චන්දරාගය මූලික කරගෙන හටගත්තු ධර්මතාවයක්. අවබෝධය තුල තැහැරෙනවා. මෙනෙහි කරන්න. සිහි කරන්න. පැහැදිලිද කියන එක. කනත් ඒ වගේ. මේකයි කිව්වේ. කනත් එහෙමයි, නාසයත් එහෙමයි, දිමත් දිවත් එහෙමයි, ශරීරයත් එහෙමයි. දැන් පහක් කියනවා. මේ ඉදිරි ධර්ම දේශනාවලට තමයි ටික අහන්න වෙන්නේ. ඒක වැඩි. දැන් එකක් කිව්වම අනෙක් කරුණු පිළිබඳව හිතා ගන්න පුළුවන් නේද? එහෙනම් දැන් අපිට කියන චන්ද්‍රාගයේ තියෙනවා ලියන්න පොතක් කරා. 100 පොතක් ගන්න වෙන ලොකු එකක් ගන්න වෙන්නේ. ඇයි? මොනතරම් සිත ඇලෙන තැන් කොච්චරක් තියෙනවද කියලා. ශරීරෙම කොච්චරක් තියෙනවද? ద్వාර 6ටම ඇලෙනවා, බාහිර අරමුණු 6ටම ඇලෙනවා, වේදනා 6ට ඇලෙනවා, ස්පර්ශ 6ට ඇලෙනවා, විඥාන 6ටම ඇලෙනවා. සංඥා 6ට ඇලෙනවා, සංචේතන 6ට ඇලෙනවා, විතර්ක 6ටම ඇලෙනවා, විචාර 6ටම ඇලෙනවා. ස්කන්ධ පංචකයටම ඇලෙනවා. ආයතන 12ටම ඇලෙනවා. ඇලෙනවනේ. එකින් එක එකින් එක එකින් එක එකින් එක පරීක්ෂා කරලා බලන්න. පරීක්ෂා කරලා බලලා චන්දරාගය අයින් කරන්න. අයින් කරන්න වෙනවා කවදා හරි. ඒ අයින් කරන්නේ හැබැයි අවබෝධය තුල. අවබෝධය. එහෙනම් අවබෝධය ලබා ගන්න නම් ධර්මය තුල සිත පවත්වන්න ඕනද නැද්ද? ඒ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මාව දකින්න ඕන ධර්මය දකින්න. සෝදම්මපස්සතිසෝ මං පස්සති. සෝ මං පස්සති සෝ ධම්මං පස්සති. මම කවුද කියලා හොයාගත්ත හැකි ධර්මයේ දකින්න. එහෙනම් බුදුරජාන් වහන්සේද ජීවමානව නැති වුණත් අපට තථාගත ධහම දකින්න පුළුවන් නම් අපි බුදුරජාන් වහන්සේ කවුද කියලා මොනතරම් ඥානවන්ත මොනතරම් ශ්‍රේෂ්ඨ මොනතරම් ගුණවත් පුච්චලෙද්ද කියලා අපට අඳුර ගන්න පුළුවන් ඒ ශ්‍රද්ධාවයි. මේ කතාව කියලා අවසන් කරනවා ධර්ම දේශනාව. අනේ පිරිසිටුතුමා 54 කෝටියක් වියදම් කරා එතකොට චේතමනේ බුදුරජාන් වහන්සේ කොසල් රටට එනවා කියලා ලැබුණු ආරංචියටම විහාරයක් හදන්න. හැබැයි අනේ පිට සිටුමාට ඉඩම් තිබ්බේ නැහැ. අනේ පිට සිටුමාට විශාල කුඹුරු අක්කර 10000 ගාණක් කුඹුරු තිබ්බේ. දැන් ඉඩමක් ඕනකම් ඉඩමක් ඕනකම තිබ්බා. ජේතට තියෙන ඉඩම්. අහලා තියෙනවනේ. ජේතට ඉඩම් තියන ඕන තරම්. ජේතගෙන් ගිහිල්ලා ඉල්ලුවා ඔබ ගාව ඉඩම් තියෙන ගොඩක්. මට ඉඩම් ටිකක් ගන්න පුළුවන්. දැන් බැලුවා මේ රටේම ඉන්න ලොකුම පෝෂකා අනේ පිටිසිටිතුමා. කල්පනා කරා මෙයා මගේ ඉඩම් ගන්න මෙයාට හොඳට සල්ලි තියෙනවා. කිව්වා නෑ නෑ මම ඉඩම් විකුණන්නේ නෑ කිව්වා. ඊට පස්සේ මම නෑ නෑ කියන ගානක් කියන්නද? එහෙම මොකටද කියන්නේ? පස්සික මේ ලෝතර බුදුරජාණන් වහන්සේ අපේ රටට වඩිනවා, කොසල් රටට වඩිනවා. ඒ බුදුරජාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයට ඉන්න විහාරයක් හදන්න ඕනේ. ඒකටයි මම මේ ඉල්ලන්නේ. දැනගත්තා මෙයා දැන් මේක කීයට හරි ගන්නවා. දාදක් තියෙනවනේ එහෙම. ආ කීයට හරි ගන්නවා. ඒවා නෑ නෑ මේ මෙහෙම විකුණන්න අදහසක් නෑ කිව්වා. දැන් මේක අගේ කරනවා. ඊට පස්සේ නෑ නෑ ඔය ඊඩමේ වටිනාකම කීයද ඒ වගේ දෙගුණයක් දෙන්නම්කෝ. ඊඩම දෙනවාද කියලා ඇහුවා. ආරම්භලා දැන් හරි. දැන් ඇවිල්ලා තියෙන තැනට. දාදක් තියෙනවනේ. ඊට පස්සේ නෑ නෑ එහෙම විකුණන්න අදහසක් නෑ. ඉතින් අනේ පිටිසුතුම පෙරත්ත කර කර පෙරත්ත කර කර අහනවා. එහෙනම් මේ ඉඩම පුරා සල්ලි අතුරන්නකෝ. එතකොට දෙන්න කිව්වා. ඉඩම පුරාම අක්කර 120ක් තියෙනවා. මේ ඉඩම පුරාම කාසි අතුරන්න කිව්වා. එහෙම කෙරුවොත් දෙන්න කිව්වා. ඇහුවා. දෙනවද? ඔව් කිව්වා. ආයේ හො දෙනවද? ඔව්. දෙනවද? ඔව් කිව්වා. ගියා ගෙදර කරත්ත වලින් ගෙනාවේ. කරත්ත වලින් ගෙනෙලා කාසි පෙරලලා තිබ්බත් දෙන්න වෙනවා. හැබැයි කාසි කෙලින් අතර තිබ්බේ. ශ්‍රද්ධාව කොහොමද? කාසි තිබ්බ කෙලින් අතට. අක්කර 120ක් පුරාට අදත් තියෙන ශාලිනම් ගියානේ. ඒකෙන් දැන් ටිකයි තියෙන්නේ. හැබැයි කොටසක් ඉතුරු වුණා. පර්චස් 10 15ක් විතර ඉතුරු වුණා. කාසි නෑ ඉවරයි. දැන් බැලුවා ගියා කොසල් රජුරු හම්බෙන්න. ගිහලම කිව්වා මට පොඩි ණයක් දෙන්න. කොසල් රජුරු ආවා. ඔබට ණය මමත් ණයක් ගන්න ඔබෙන්නේ. හදිසියෙ. <laughs> ඔබට පොඩි මගේ ණයක් කියලා. ඊට පස්සේ වන්නේ මෙන්න මෙහෙම දෙයක් ලෞතර බුදුරජාන් වහන්සේ අපේ රටට වඩිනවා. ඒ තථාගතයන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයට විහාරයක් හදන්න ඕනේ. මම ජේතගෙන් ගිහිල්ලා ඉඩම් ඉල්ලුවා. මේක දෙන්නෙම නෑ කිව්වා. පස්සේ අන්තිමට කිව්වා කාසිය ඇතුරුවක් දෙනවා කියලා. දැන් මං කාසිය අතුරලා තියෙන්නේ. ඊට පස්සේ කොසල් රජුරු කියනවා මේ තරම් වටිනවද මේ ඉඩම? ඉතින් පොඩි කෑල්ලකට කාසිය මදි වුණා. ඒකට තමයි මම ඔබෙන් මේ ගනු දෙනවා කියලානේ. මම දෙන්නම් කියලා. යන් යන් බලන්න කියලා කොසල් රජු ආවා. අඬගෙන ජීවිතේට. දැන් රජුරන්ට බයයි ඔච්චරම. රජුරා මොකද්ද මේ කරන අපරාධය? මේ තරම් වටිනාද මේ ඉඩම මේ කාශ්‍ය අතුරලා තියෙන්නේ කාශ්‍ය පෙරලලා නෙමෙයි කෙලින් අතර හිටවලදී. පස්සේ ජේත කිව්වා හරි හරි නෑ මේ මේ මුදල ඇති. <laughs> මේ ඉක්පස්සේ ඕනේ මේ මුදල ඇති මේකට මං ඉඩම දෙන්න කිව්වා. හැබැයි මේකට මගේ නම ගහන්න කිව්වා. මේකට මගේ නම දාන්න කිව්වා. දැන් මොකක්ද අදක් තියෙනවා. ඒවම් මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති ජේත වනේ ජේතගේ අනාථ පින්ඩිකස් ආරාමයේ. එතකොට ආරාමිකාගේ වනේ කාගේද? හැබැයි අනාථ පින් අනාථ පින්ඩිස් පින්ඩික හේවත් අනේ පිටසිටුම අනත්තු සිටේ ඉන්නවා. ජේතනක් වල ගියක් දන්නේ. නම ගහගන්න කිව්වා. තේරෙනවද? එහෙනම් නමෙන් වැඩක් නැහැ. ක්‍රියාවනේ දවස් එක කරන්නේ. හොඳයි එහෙනම් ධර්ම දේශනාව අවසන් කරනවා චන්ද්‍රාගයන් කර. එතකොට චන්ද්‍රාගයක් නැහැ නේද ඉදා? අනේ පිළිසිතුමාට. කොහොමද ඒ පරිත්‍යාගය? කොහොමද ඒ ශ්‍රද්ධාව? එතකොට අද කොහෙද ඉන්නේ? සෝවන්. එතකොට සූත්‍ර දේශනාවෙන් සෝවන් අද ඉන්නතු සිටි. මෛත්‍රී බෝසතාණන් වහන්සේලා මේ සියලු කට්ටියත් එක්ක ඉන්නවා. එහෙනම් චන්ද්‍රාගය අයින් කරන්නේ. එතකොට අපි මොකද කරන්නේ? දෙන්න කැමති නැහැ කාමත් නේ. හැබැයි කැමති ඇති කරගන්න වෙනවා. අයින් කරන්න වෙනවා ඡන්ද රාගයනවා දැයි ධර්ම දේශනාව අවසන් කරනවා ඉතින් අරමුණ කල්පනා කළ බලන්න ධර්මයම මෙනෙහි කර වෙන දෙයක් මෙනෙහි කළ වැඩන්නේ මේකට වෙන්නේ පුණ්‍ය ශක්තියින් බාප සෑම දිනාටම මේ සංසාර දුකෙන් නිදහස් වීම පිණිසම හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු කියනවා සෑම දිනාටම ආශිර්වාද කරනවා අභිවාදන සීලිස්ස නිච්ඡං වත්තා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti නේවත අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිච්ඡතු